සිටියේ. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අපේ ගීත සාහිත්‍යයට අපේ ලෝක සාහිත්‍යයේ විවිධ චරිත ඇතුළත් වී තිබෙනවා. අපේ පොතපත සාහිත්‍ය ඇසුරු කරපු ගීත රචකයෝ ඒ චරිත ඔස්සේ යම් යම් නිර්මාණ ඉදිරිපත් කරනවා. දැන් ඇත්තටම මේ බොහෝ චරිත එක්කෝ අපේ මහා කාව්‍යවල එහෙම නැත්නම් අපේ ඉතිහාසයේ එහෙමත් නැත්නම් මේ සාහිත්‍ය කරුවන්ගේ සිත තුළ නිර්මාණය වුණු චරිත. අපි නවකතාවේදී කියන්නේ බොරු චරිත ඇත්ත හැටියට නිර්මාණය කරපු ඇත්තයයි අදහාගෙන අපි මෙවැනි චරිත අපි ජීවමාන කරගෙන ඉන්නවා හැබැයි සාහිත්‍යයේ පොතපත ඇතුලේ තමයි මේ චරිත නිර්මාණය වුනේ එවැනි චරිත රාශියක් අපිට ගීත අපේ ගීත සාහිත්‍යයේදී මුණ ගැහෙනවා අද අපි හිතුවා මේ සාහිත්‍ය මාසයේ තාමත් තිබෙන නිසා මේ සාහිත්‍ය කෘති තුලින් නිර්මාණය වූ චරිත කොයිතරම් අපේ ගීත ඇතුලේ ජීවත් වෙනවද කියලා හොයලා බලන්න. අපේ ඉතිහාසයෙන් පුරාණෝක්ති වලින් ಭಾರತೀಯ කතා වලින් වගේම යුරෝපීය සාහිත්‍ය කෘති වලිනුත් යම් යම් චරිත අපේ ගීත සාහිත්‍යයට ඇතුළත් වෙලා තියෙනවා. ඇතම් චරිත ඉතිහාසයේවත් පුරාණෝක්ති වලවත් තියෙන චරිත නෙවෙයි. සාහිත්‍යකරුවන්ගේ සිත තුළ පිළිසිඳී උපන් චරිත. මේවා හිතලු. මෙවැනි චරිත සැබෑ ලෝකේ නෑ. හැබැයි අද අපිට ඒ අය ජීවමාන චරිත හැටියට අපේ අපේ ඉදිරියේ නිර්මාණය වී සිටිනවා. එවැනි චරිත රාශියක් අපේ ගීත සාහිත්‍යයේදී අපිට මුණ ගැහෙනවා. අපි අද තෝරගත්ත පළවෙනි ගීතය ಭಾರತೀಯ සාහිත්‍යයෙන් උපුටාගත්ත චරිතයක්. අපි මේ පළමු ගීතයේදී අප හමුවට එන චරිතය මොකක්දයි හොයලා බලමු. මේ ගීතය අහලා ඒ ගැන කතා කරමු. පෙර තමනු ලතා එවනේ යොහොඹු කුසුම් යහනේ රාධා මලාහිඳි কৃষ্ণা බබලන සඳන තලාවයි සිරුරට ඝනනිල් මේඝ වලාවයි මානස විලමෙද රණ තිසරානන වෘන්දාවනයේ වසන්තයයි কৃষ্ণා तुम यहाँ राधा बलाइंदी कृष्णा ලෝක ප්‍රකට ප්‍රේම පුරාවෘතය හැටියට සැලකෙන ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දේ එන රාධා ක්‍රිෂ්ණ පෙම්වතුන්ගේ කතන්දරේ. මේ ගීතයට වස්තු වෙන්නේ ශ්‍රී ජයදේවයන් විරචිත ගීත ගෝවින්දේ එන මේ රාධා ක්‍රිෂ්ණ යුවලගේ ප්‍රේමය සම්බන්ධයි. දැන් මේ පදමාලාව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සංගීතය නිර්මාණය කරන්නේ සංගීතවේදී රෝහණ වීරසිංහ. දැන් මේ ಭಾರತೀಯ චරිත දෙකක් අප හමුවට මේ ගීතය ඔසේනවා. එතකොට මේ පදමාලාවට සංගීතය නිර්මාණය කරනකොට මේකට උචිත සංගීතයත් ಭಾರತයෙන්ම දෙන්නේ. ඔව් ඒ ඉතින් බීම් ප්‍රසේ රාගය. ඔව්. ಭಾರತයේ අනිත් පුදුමාකාර විදිහට මේ රෝහණ වීරසිංහ අති සුන්දර විදිහට මේ තනුව නිර්මාණය කළා. මම හිතන්නේ රෝහණ වීරසිංහගේ හොඳම තනුව මොකක්ද කියලා හෙවොත් මම මේක තමයි කියන්නේ. ඔව්. ඒ තරමට ලස්සනයි. ඔව්. ඇත්තටම දැන් මේ ගීත පදමාලාවක් ඇතුලේ සංගීතඥයෙකුට යා හැකි දුරක් තියෙනවානේ. දැන් ඒක සීමා වෙන්නේ වචන වචන වලින්. ඒකට මේ වචන ඇතුළ මේ ಭಾರತೀಯ සංගීතයටම ඕව සීමා කරනවා. ඇත්ත වශයෙන් කියනවා නම් මේ වචනත් මම හිතන්නේ තුරු දුන්නා කියලා ඒ සංගීත නිර්මාණයට. වචන වලත් ඒ රසය තියෙනවා. ඔව් දැන් වචන වලටත් බලපාලා තියෙනවා මේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දේ. ඒ වගේම තනුවටත් මම හිතන්නේ මේ ಭಾರತೀಯ සංගීතයේ ආభాෂය ඊටාම මනමින් ලබාගෙන ඒක පෝෂණය කරලා තියෙනවා. අපි ටිකක් පැරණි ගීතයකුත් තෝරගත්තා. කිසියම් අපි මං කිව්වා පුරාණෝක්ති සහ ඉතිහාස කතාත් කතාවල එන චරිතත් අපේ ගීතවල තියෙනයි කියලා. බලමු මේ ගීතයේ එන චරිත දෙක කවුද කියලා. सजा ते कले لا सजा ते ಶಾರದಾ ರಂಗು ಜತನ ಹಮುದಾ ನಿಗೆ ಅಪ್ಪಗೆ ಬಲ ಪಾಚಿಯಲೇ ಪರದಾ ರಂಗು ಜತನ ಹಮುದಾ ನಿಗೆ ಅಪ್ಪಗೆ ಬಲ ಪಾಚಿಯಲೇ ಕಟ್ಟಿ ಕಠಿಣ ಕಠಿಣ ನೆಲಮಿ ತಿನ್ನ ಒದಕ ಪೈ ತಂದಿರಿಯೇ ಅಮನಿ ಬಂದ ತುವದೇ ගීතය ග්‍රැමෆෝන් ගීතයක් කොලොම්බියා තැටියකට ගායනා කරලා තියෙන්නේ මම හිතන්නේ අර අපි දන්න පැරණි ගීත කලාව අර පැරණි තනු ಭಾರತೀಯ තනු ඇතුලේ ගීත නිර්මාණය කරන අවධිය නියෝජනය කරන ගීතයක්. දැන් මේ ගීතයේ අපට හමු වෙන චරිත දෙක අපේ ඉතිහාසයේ සමාරම්භයේ එන චරිත දෙකක්. විජය කුවේණී දෙදෙනා. අපි ප්‍රේමයෙන් ප්‍රේමයෙන් සාමයෙන් බැඳෙමු කියලා තමයි මේ ගීතයේ කියන්නේ. මම හිතන්නේ මුල් අවදියේ ගීතයක් අපේ තැටිගත කිරීමේ තාක්ෂණය හැම විතාම ප්‍රාථමික අවදියේ තිබිච්ච කාලේ. මේ මෙවැනි තනුවකට අනුව අපේ ඉතිහාසයේ චරිත දෙකක් ඇසුරින් මෙවැනි තනුවකට ගීතයක් ගයනවා. ඔබ මේ මේ තනුවේ මොකද්ද කර්ණ රසායන ගුණයක් තියෙනවා. ඔබ දකින්න විදියට කොහොමද මේක දැනගන්න තියෙන විදියට මේක ඉන්දියානු මේ මේ දකුණු ඉන්දියානු තනුවක්. දක්ෂිණ ಭಾರತೀಯ මුලක් පේනවා. සමහරට වෙන්න පුළුවන්. ඒ වගේම මට මේ මුත්තු ස්වාමීගේ චිත්‍රපට ගීත මොකද දක්ෂිණ ಭಾರತೀಯ ආభాෂය තිබුණානේ. ඔව්. ඔය දෙක තුනම ආభాෂයෙන් තමයි ඊටම මේ අපූර්ව තනුවක් නිර්මාණය කළා දෙන්නේ. ඉතින් අර වගේ අතීතයේ අපේ චරිත දෙකක් මේ අතුරට ඔබවලා. මේ ගීත ගැයීම මම හිතන්නේ අපූර්ව සංසිද්ධියක් අපේ ගීත කලාවේ. මම හිතන්නේ අද රසිකයින්ටත් දැන් මෙවැනි ගීතවලින් යම් අධ්‍යයනයක් කරන්න පුළුවන් අපේ තනු නිර්මාණ තෝරා ගැනීමේ එදා නිර්ණායකය කොහොමද තිබුණේ කියලා. ඇත්තට මේ මේ තනුවේ මිහිරක් තියෙනවා අපිට විඳින්න පුළුවන් සංගීතය පැත්තෙන් ගත්තත්. අපි තවත් ගීතයක් තෝරගත්තා. මේ ගීතයේ එන චරිතය නූතන සාහිත්‍යයේ මේ සාහිත්‍යකරුගේ සිතක නිර්මාණය වුණු චරිතයක්. බලන්න මේ ගීතයේ එන චරිතය මේ නූතන සාහිත්‍යයෙන් අපේ ගීත කලාවට ඇතුල් වෙච්ච චරිතයක්. අහලා බලමු. දිලින්දු රාසං ඉක්මනින්ම නැවත එතොත් මල උන්ගේ අඟුදා නොවැරදීම නුඹ බලන් මං එනවාමයි නොරිකුසං මන් නුඹේම දිලින්දු රාසං මලක් ගන්නෙමු ආදරේ ලියායුවද එකම එක මලක පමණ පිටියට සැඟ උණු රහසක් මාත් එක්ක හිත පතුලේ ඉකි බිම වැළපේ ඉකි බිම වැළපේ නොරිකොසන් මන් මේ මදිරින් දුරාසන් ආදරේ දුකම දැනුණද එකම එක මලක පමණක් විඳින්න බැරි වුණ සුවඳ මගේ හිතට නුඹ දකින්න එමිහිට කොඳුරයි එමිහිට කොඳුරයි ඉක්මනින්ම නැවතෙත් මලවුන්ගේ අවුරුදුදා නොවැරදීම නුඹ බලන්න මන්නවාමයි නොරිපුසන් මං වීම දිවිඳුරාසන් නොරිකෝසං දෙවන්දරාසං කියලා ඇහෙනකොට අපිට මතක් වෙන්නේ ඉදිරිවීර සරච්චන්දයන්ගේ මලගිය ඇත්තෝ කියන නවකතාව. දැන් මේ නූතන සාහිත්‍යයේ එන චරිතයක් අපේ ගීත සාහිත්‍යයටත් එනවා. ඇත්තටම දැන් මේ කබුකි අවන්හල් ඇවිදපු හැටි කෝපි දොන්න කෝපි අවන්හල් වල ගත කරපු හැටි දැන් මේ මේ ප්‍රේම පුරාවෘත්තයේ ඇතුලේ තීච්ච යම් යම් සංසිද්ධි තමයි මේ ගීත රචකයා සුනිල්ලාර් ගමගේ මේ ගීතය ඇතුළට ගේන්නේ. මේ සාහිත්‍යයයි ගීත කලාවයි එකතු වෙච්ච තැනක්, සම්මිශ්‍රණය වෙච්ච තැනක්. දැන් මේ ගීතයේ මේ පදමාලාවට තනුව නිර්මාණය කරන්නේ අර කලින් ගීතයේ අපේ රෝහණ වීරසිංහම තමයි. මේ ගීත දෙකේ තනු අහසට පොළොව වගේ වෙනස්. දැන් මුලින්ම අපි අහපු යමුනාගන්තර ගීතයට රෝහණ වීරසිංහ ಭಾರತೀಯ සංගීතයට යනකොට රෝහණ වීරසිංහ මේ මේ ගීතයේදී වෙනත්ම පැත්තකට යනවා. විශාරද අරවින්ද කොහොමද මේ සංගීතඥයාගේ මේ ගමන මේ පැත්තටයි මේ පැත්තටයි පදමාලාවත් එක්කම චරිතත් එක්කම යනවා. මම ඒ අතර කල්පනා කළේ මේ මහාචාර්ය සරත්චන්ද්‍ර මේක අහගෙන හිටියනම් මොනවා හිතයිද ඔව් දැන් ඔහුගේ හිතේ නැවිච්ච චරිතයක් මේ. ඔව්. ඉතින් මම මේ පොත හොඳට කියවලා තියෙනවා මලගියුන්ගේ අවුරුදුදා මලගිය ඇත්තෝ පොත් දෙකම. පොත් දෙකම. ඔව්. ඉතින් මේ මේ ඇත්තටම කියනවා මේ පොත කියනවා වගේම රසයි මේ මේ ගීතය. ගීතයත් ඔව්. ඉතින් අනිත් එක මේ මේ අර ඩ්‍රම්ස් වලින් වෙන්න ඇති පොඩි අපරදිග ගතියක් ඇතුල් කරලා පොඩි ජපාන් සංගීතයේ පොඩි ආරක්කුත් යන්තම් සංගවිලා වගේ තියෙනවා තියෙනවා එක පාටම විස්තර කරලා කියන්න බෑ කොහොමද ඒක ආවේ කියලා හරිය වැදගත් නමුත් ගීත ගීත සංගීතඥයා මේක හිතලා තියෙනවා මේක තමයි මෙවැනි හඬක් නාද මාලාවක් වගේ තිබිය යුතුයි කියන හැඟීමක් ඇති කරගෙන තියෙනවා. ආభాෂයක් සංගීතඥයට තියෙන්න ඇති ජපන් සංගීතය. ඔව්. අද අපි මේ තෝරගෙන යන්නේ මේ සාහිත්‍යයෙන් ආපු චරිත ගීතවලට ඇතුළත් මේ තිබෙන විදිය. මීළඟට අපි තෝරගත්ත ගීතයත් අපිට වඩාත්ම අපේ සාහිත්‍යයට කලාවට වගේම අපේ සංස්කෘතියට වඩාත්ම ආభాෂය ලැබිලා තින්නේ ಭಾರತයෙන්. දැන් අපි මීළඟ තෝරගත්ත ගීතයත් මහා භාරතයේ එන පුරාවෘත්තයක් ඇසුරින් අපට වඩාත්ම හුරු පුරුදු ප්‍රේම වෘතාන්තයකින් එන චරිත දෙකක්. මම ඒක කියන්නේ ඒක සංගවගෙන අපි ගීතය අහලා ඒ ගැන කතා කරමු. ආ ಪಾಲು ಶಿವೇ නැල්ලේ නිමි සලාවේ තාරකා සිටි වෙලාවේ ලදලි සංකර හිමෝ අරනේ ඊත චන්දන ලපාලු දෙවන කඳු කර හිමව අරලේ සීත චන්දන ලපාලු සෙවර غسل ينظر ඔහුගේ නාමය නල කුමාරයා. පෙම්වතිය දමයන්ති. විශාරද අරවින්ද මේ ගීතය ගැන යමක් කියන්න. මම හිතන්නේ මේ ශේකර්ගේ හොඳම ගීතයත් පණ්ඩිත අමරදේවගේ හොඳම තනුවත් අමරදේවන්ගේ හොඳම ගායනයත් මේකයි. ඔව් අද අපි සාහිත්‍යයේ එන චරිත කොයි ආකාරයෙන්ද ගීතයට ඇතුළත් වී තිබෙන්නේ දැයි සොයා බැලුවේ. ගර්හිත කලාවක් හැටියට බොහෝ දෙනෙකු සැලකූ ගීත කලාව අද විදග්ධ කලාවක් හැටියට හැම දිනාගේම සම්මුතියට පිළිගැනීමට පාත්‍ර වී තිබෙනවා. අද අපි තෝරගත්ත මේ ගීත කිහිපයත් මේ ගීත සාහිත්‍ය විදග්ධයින්ගේ කලාවක් බවට පත් වී තිබෙන බවට හොඳම සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න කැමතියි. ජනරංජන ගීත මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනිල් උපමාලිකා නිෂ්පාදනය සුරීකා පෙරේරා